පින්වත්නි අප ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් 540 වසක් මුළුල්ලෙහි දේශනා කළ 84000ක ධර්මස්කන්ධය සමහිත සුව පිනිස මුළු ලොවටම බෙදා හරින බෞද්ධහා නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ ශාස්ත්‍රපති පූජනීය නීතියගම චන්දිම පින්වත් ස්වාමීන් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහඳ පවත්වා වන්දනා කරමු සාදු සාදු සාදු පින්වත්නි මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරස්ථානයේ සිට පටිගත කරන මේ උතුම් සදහම් දේශනාවේ පින්බර දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ උකුවල පූජාගොඩ ලිපිනේ පදිංචි එම්.ජී. කුසුමාවති මව සුනේත්‍රා නිහල් කුමාර පාලිත රෝහිත අනෝමා යන දූදරුවන් සමග මහනුවර උඩුගම අම්පිටියේ පදිංචි වෛද්‍ය ධම්මික සෝමරත්න මහතා ඇතුළු සොයුරු සොයුරියන් පිරිස විසින් එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින්වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්තරා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තහා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස න භික්ඛවේ මුඛං ඕලෝකෙත්වා ධම්මීති කීර්තිශ්‍රී රාජසිංහ පුද්ගල් මහා විහාරයේහි විහාරාධිපති අතිගෞරවනීය මනායක හාමුදුරුවන් වහන්සේ ඒ වගේම කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරයේ විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේහි ගරු අධ්‍යක්ෂක දූරන්දර අපේ කල්යාණ මිත්‍ර බොරලන්දේ වජිර ඥාන ගෞරවනීය නායක සාමේන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු මෙරට වාසී ලෝ වාසී පිනති මහා සංඝරත්නයන් අවසරයි මේ පැයට නියමිත බෞද්ධ රූප වාහිනී සද්ධර්මානුශාසනාව සඳහා පූර්ණ දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදෙන උක්කුවෙල පූජාගොඩ පදිංචි පින්වත් එම්.ජී. කුසුමාවතේ ආදරණීය මෑණියන් එවැගේම සුනේත්‍රා දිල්හාල් කුමාර පාලිත රෝහිත අනෝමා යන ආදරණීය දූ දරුවන් ඒ වගේ මහනුවර උඩුගම අම්පිටියේ වෛද්‍ය ධම්මික සෝමරත්න මහත්මයා ඇතුළු සහෝදර සහෝදරියන් මේ උතුම් පින්කම සඳහා දායකත්වයේ දරනවා දායකත්වයේ දරන හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ උදාවන්නට ධර්ම දානමය කුසලය උපකාරයක්ම වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන. පින්වත්නි, තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ බණපදයක් මේ මොහොතේදී ඔබ ශ්‍රවණය කරන්නේ කුසුමාවතී අම්මගේ 70 වෙනි උපන්දිනයේ පහුගිය දවසක යෙදුනා. ඒට සමගාමීව පවත්වන ධර්මානුශාසනාවක් තමයි ඔබ අහන්නේ ශ්‍රවණය කරන්නේ. අම්මා කල්පනා කරපු ආකාරය මතක් කළා වෙනදා නම් කළේ පන්සලේ දානමාන ආදී පින්කම් කරනවා දරුවොත් එක්ක එකතු වෙලා නමුත් ලෝකෙටමපත් වෙච්චි ස්වභාවික දෙයක් තමයි ලෙඩවීම නේ දොස්තර මහත්තයෙකුත් ඉන්නවනේ අපි කොච්චර දේවල් කළත් ලෝකෙ වෙනස් කරන්න බෑ ඍතු නියාම බීජ නියාම ධම්ම නියාම කම්ම නියාම කියන නියාම ධර්ම ලෝකේ කාටවත් වෙනස් කරන්න බෑ දැන් මිනිස්සුව වෙනස් කරන්න උත්සාහ කරනවානේ. වැස්ස වහින්න නැත්නම් ස්වභාවික වැස්සකට අභියෝග කරලා કૃතිම වැස්සක් ගන්න පේටන් බලපත්‍ර හදාගෙන තියෙන ලෝකේ රටවල් තියෙනවා. නමුත් ඒ දේවල් බුදුරජාණන් වහන්සේ මතක් කළේ එරතු නියාම වෙනස් කරන්න දැරීම තුල වෙන්නේ සත්වයා තවත් අගතියකට යාම. ඒ නිසා ලෝකේ ලෙඩ වෙන එක සාමාන්‍ය දෙයක්. අපි ලෙඩ වෙන එක, සත්වයා ලෙඩ වෙන එක, ලෝක විපර්යාසයන් සිද්ධ වෙන එක සාමාන්‍ය දෙයක්. ඒතර අපි මොකද්ද කරන්න ඕනේ? අපි එහි තියෙන ආදීනව දැකලා කුසල් කිරීමේ අරමුණු දියුණු කරගන්න ඕනේ. ඒ නිසා අම්මා කල්පනා කළේ කාට ලෙඩ හැදුනත්, කවුරු දුකටපත් උනත් මමත් යන්නේ මරණය දක්වා. ඒ මරණය දක්වා යන ගමනේ මට ඕන කරන සම්පත් ටික මම හදා ගන්න ඕනේ. ඒ සම්පත් හදා ගන්න මම ලබලා තියෙන මේ මනුස්ස ජීවිතේ උපකාරයක් කරගන්නවා. ඒ නිසා මේ ධර්ම දාණය මටත් මිය ගියපු ස්වාමියාටත් මිය ගියපු ඥාතීන්ටත් නිවන් අවබෝධ පිණිස පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. අපි අම්මට ප්‍රාර්ථනා කරනවා දලදා ආමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ උදා වෙන කායික මානසික නිරෝගීතාවය ඇති වෙන සුබ උපන් දිනයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, මිනිසෙක් වෙලා උපදින්න අපි නොහිතුවට නොහිතුණට අප්‍රමාණ කාලයක් සිල් රැකලා තියෙන්න ඕන. දැන් පුදුම හිතේ එහෙම කොහොමද වෙන්නේ? ඕන තරම් මිනිස්සු ඉපදෙනවනේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දුර්ලභ කාරණා අතර දේශනා කරපු එක කාරණාවක් තමයි දුර්ලභ manussත්තං කියන එක. බුදු කෙනෙක් ලෝකෙ උපදිනවා ඒක දුර්ලභයි. ධර්මයේ ලෝකේ හම්බ වෙන එක දුර්ලභයි. පැවිදිකම ලෝකේ හම්බ වෙන එක දුර්ලභයි. මනුස්ස ජීවිතයක් ලැබෙන එකත් ලෝකෙ දුර්ලභයි. මනුස්ස ජීවිතයක් ලැබෙන්න කරන කුසලයේ කොච්චරද කියලා බැලුවොත් අටකථාචාර්යයන් වහන්සේලා. ඒ කියන්නේ අපට ගැඹුරු ධර්ම කාරණාවක් තේරුම් ගන්න බැරි වෙච්ච වෙලාවක අට කතාවක් කියලා ඒ සූත්‍රයට අදාළව අටුවා විවරණයක් කරනවා. ඒ කියන්නේ ඒක තවත් තේරුම් ගන්න පුළුවන් විදිහට. එතකොට අට කතාචාර්යවරු පාවිච්චි කරපු හරි සුන්දර උදාහරණයක් ධර්මයේ තියෙනවා. අපට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහ. ඒ සඳහන් කරනවා කණකැස් බෑවෙක් වියසිඳුරකින් සඳ දකින්නවා වගේ අමාරු දෙයක් තමයි මනුස්ස ජීවිතයක් සත්වයක් ලබා ගැනීම කියන කාරණා. දැන් එතකොට කැස් බෑව ජීවත් වෙනවද ගොඩබිම? කොහෙද ජීවත් වෙන්නේ? ඔව් එහෙනම් ඒක ගැඹුරු මුහුදේද ගොඩබිම මුහුදේද? ගැඹුරු මුහුදේ. දැන් ওই පහුගිය දවස්වල අර නැවක් අරන් ගියානේ නේ. ගොඩට තෙල් කාන්දුවේ කියන අවිශ්වාසය දැන් ඔය ධර්මයේ තියෙන අහලා තියෙනවද? න අන්තලික්කේන සමුජ්ජ මජ්ජේ න පබ්බතානං විවරං පවෙස්ස න සි జగතිප්පදේශෝ බුදුරජාණන් වහන්සේ මතක් කරන අන්තලික්කේන සමුජ්ජ මජ්ජේ සයුර මැද හිටියා කියලා කළ අකුසල කර්ම වලට බලපෑම් කරන්න පුළුවන් කොහේ හිටියත් විපාක දෙනවා ඒ වගේ ගැඹුරු මුහුදේ තියෙන දෙයක් මෙපිටට අරන් එන්න ටිකක් අමාරුයි හැබැයි ගැඹුරු මුහුදේ දෙයක් කියන විදිහට යන්නත් ලේසිද යන්න ලේසි වෙන්නේත් නැහැ. දැන් සාමාන්‍ය ගඟකින් වතුර ටිකක් සයුරට වැටෙනකොට කොළරොඩු වැඩි හරියක් ආපහු එයා මෙගුරට ගෙනල්ලා දීලා නැන්ද? කොච්චර වුණත් හෝටල් පද්ධති තුලින්, ගෙවල් තුලින්, එතකොට විවිධ ස්ථාන නැරඹුම් ස්ථාන තියෙනකොට අපවිත්‍ර ද්‍රව්‍ය කොච්චර වතුරට එකතු කළත් ආපහු මොහොතෙන් ගොරට ගෙනල්ලා දෙන්නේ නැද්ද? ඒතර වියගහ කොච්චර දුර යන්න කොච්චර කාලයක් යනවද කියලා දැන් ඔබ හිතලා බලන්න. ඒතර විය ගහක් අපි දත් මැදලා දමන දැහැටි දඬුමින් දින දින නේ දත් මැදලා ඉවත් කරන දැහැටි දණ්ඩක් වගේ නෙවෙයි විය ගහක් කියලා කියන්නේ પરම්පරා ගානක් පාවිච්චි කරන එක. ඒතර විය ගහ හරි ශක්තිමත් එකක්. සාමාන්‍ය අරටු ඇති ගහකින් තමයි විය ගහක් තනාගන්නේ. එතකොට මේ විය ගහක් ශක්තිමත් අඩුම තරමේ પરම්පරා දෙකක්වත් පාවිච්චි කරන්න ඕන. ඉන්පස්සේ gedara කොච්චර තියෙන්න ඕනද? gederin ගහගෙන යන්න ඕනේ වැවකට. මේක ක්‍රමක්‍රමයෙන් මුහුදට යනවා මිස මුහුදු බඩේ ඉන්න කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ කියනවා. එහෙම එකක් අර වෙරළට එන්නෙත් නැතුව මහසයුර මැදට යන්නත් ඕන. බලන්නකො කැඩෙන්නේ නැතුව තියෙන්නත් ඕන. මොකද්ද කැඩෙන්නේ නැතුව තියෙන්න ඕන? වියගහේ සිදුර කැඩෙන්නේ නැතුව තියෙන්න ඕන. හැබැයි ඒ විතක් තිබුණොත් එතනින් කැඩෙන ප්‍රතිශතය අඩුද වැඩිද? එතන වැඩි. නේ? ඒ මැද තුවාල වෙනවා. වියගහ බැඳලා කරත්තේ ගොනා යන්න යන්න වියගහේ සිදුර ලොකු වෙනවා. එහෙනම් එතන දෙපැත්තේ තියෙන ප්‍රමාණය කුඩා. ඒක කැඩෙන්නෙත් නැතුව තියෙන්න ඕන. ඒක තමයි ගැඹුරුම හොදට යන්නේ. බලන්නකො හොඳ උදාහරණේ. කන කැස්බෑවෙක් වියසිදුරකින් සඳ බලනවා වගේ. එතකොට හැමදාම හඳ පායනවද? හැමදාම හඳ පායන්නෙත් නැහැ. පොයේට පායලා තිබුණත් වලාකුලකට හඳ වැහෙන්නේ නැතුව තියෙද? ඔබ නිකමට ගන්න ඔබ ජීවත් වෙන මනුස්ස ජීවිතේ මම ජීවත් වෙන මනුස්ස ජීවිතේ ඔබට මට ලැබිලා තියෙන විදිය. එහෙව් එකකින් හඳ බලන වටත් වඩා මහණෙනි දුර්ලභයි මනුස්ස සම්පතක් ලැබීම. මිනිසෙක් විල ඉපදුනා කියලා හිතන්න. රෝගී වෙන්න තුපදින දරුවෝ ඉන්නවද නැද්ද? ඉපදෙනකොටම කන් ඇහෙන්නේ නැති දරුවෝ ඉන්නවා. ඉපදෙනකොට ඇස් පේන්නේ නැති දරුවෝ ඉන්නවා. ඉපදෙනකොට මනස දියුණු නැති දරුවෝ ඉන්නවා. ඉපදෙනකොට ශරීරයේ අංග විකල වෙච්ච දරුවෝ ඉන්නවා. නේ? ඉපදෙනකොටම අම්මා මරලා දාන දරුවෝ ඉන්නවා. එහෙනම් මෙච්චර දවසක් අපේ ජීවිතේ එන්න අපි සංසාරේ කොච්චර පින් කරලා තියෙන්න ඕනද? භාග්‍යතුන් වහන්සේ මතක් කරන මහණනේ මනුස්ස ජීවිතයක් ලබන්න සිල් ආරක්ෂා කරලා තියෙන්න ඕන කියන. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා කාය සංවරය, වාචසික සංවරය, මනෝ සංවරය කියන සීලය රැක්ක කෙනාට තමයි ශ්‍රතවත් මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ. ඔන්න දැන් අපි කරලා තියෙන පින. අම්මා අප්පච්චි නිසා නෙවෙයි. අපි මේ ජීවත් වෙන්නේ අම්මා අප්පච්චි නිසාද? අම්මා බුද්ධිමත් වුණා අපි බුද්ධිමත් වෙයිද? එහෙ වෙන්නේ නැති නැන්ද? අපේ අම්මා පැවිදි වෙලත් නැහැ. අපේ තාත්තා පැවිදි වෙලත් නැහැ. හැබැයි මම පැවිදි වෙලා. නේ? එහෙනම් අපි සසර කරපු කුසල අකුසල කර්ම අරගෙන අපි ඇවිල්ලා ඉන්නවා. එයාලා කළ කුසල අකුසල කර්ම අරගෙන එයාලා ඇවිල්ලා ඉන්නවා. එයාලා අඩු ආයුෂ ඇතුව මැරෙන තැන් තියෙනවා. දරුවෝ උපදිනකොට මම මැරෙන තැන් අපි දැකලා තියෙනවා. නේ තාත්තා දරුවෙක් දකින්න කලින් තාත්තා මැරිලා තියෙනවා. එහෙනම් තාත්තයි අම්මයි අඩු ආයුෂ මැරිලා දරුවෝ බක්කුල හාමුදුරුවගේ අවුරුදු 80 60 ජීවත් වෙන අය නැන්ද? එතකොට කියන්න ධන ඉපදෙච්ච දවසේ ඉඳලා මගේ තාත්තා මන් දැකලා නැහැ. තාත්තා අවුරුදු 30 දී මැරුණා. මට අවුරුදු 60යි දැන්. එහෙනම් මම තාත්තට වඩාද ජීවත් වෙනවා. එහෙනම් තාත්තා 60 දී මැරුණා කියලා දරුවොත් 60 දී මැරෙන්න ඕනද? එහෙම මැරෙන්නෙත් නෑ. අපි කරපු කුසලයක් තමයි අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් එතකොට ඔබ ජීවත් වෙන දීර්ඝායස සම්පත්තිය ඔබ සංසාරේ ආරක්ෂා කළ සීලයේ තියෙන විපාක. ඔබ අබේදානයේ දුන්නු එකේ තියෙන විපාකය. සත්ව හිංසාවෙන් ඈත් වෙච්ච එකේ තියෙන කුසල විපාකය. අන් අයට කරදරයක් නොකර හිංසාවක් නොකර ඔවුන්ගේ ධනෙ හොරෙන් නොගත්තක මේ විපාකයක් තමයි ඔබ අද ධනවත් ඉපදෙලා ඉන්නේ. අන් අය නිසා නෙවෙයි. ඔබ සසර හොරකම් කළේ නැහැ. ඒ නිසා අද ඔබට ධනයක් ලැබිලා තියෙනවා. ඔබ සසර කාමේ වරදව හැසිරුනේ නැහැ. ඒ නිසා ඔබට සතුරු බලවේග නැහැ. නේ නැත්තම් පාරක යන්න බෑ. ගෙදරක ඉන්න බෑ. වාහනයක නැගලා යන්න බෑ. කොහේ ගියත් සතුරු විපත් තියෙන මිනිස්සු නැද්ද? මොකද්ද විපාකය? ආන් සංසාරේ කාමේ වරදව හැසිරුණා. මනුස්ස ජීවිතයක් ලැබුවා ජීවිතේ හරි අනාරක්ෂිතයි. ඒ අය නිසා නෙමෙයි ඒක තමා කර අකුසල කර්ම විපාක. අවුරුදු 8 10 දරුවෝ දූෂණයටපත් වෙලා මැරෙලා නැද්ද? අවුරුදු 8 10 දරුවෝ අරන් ගිහිල්ලා කෑලි කෑලි වලට කපලා නැද්ද? මීරිගම පැත්තේ කොට දෙනියා වෙච්ච සිද්ධිය මතක් මතක ඇතිනව නැත්තම් මේ මොකක් නිසාද? සංසාරේ තමන් කාමයේ වරදවා හැසුරුනොත් මේ ආත්මේ කරන කලට පව් මිහිරිය මේසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ වේදාගම මහා මෛත්‍රිය හාමුදුරු නායකවරු ලිව්වේ එහෙම කරනකොට හරි මිහිරි කාමයේ වරදව ඇසිරෙනකොට හරි මිහිරි හොරකම් කරනකොට හරි මිහිරි මේ සත්ව ඝාතනය කරනකොට හරි මිහිරි ඒක ඒකම තමයි ජීවිතය කරගන්නේ හැබැයි විඳින්න ගියාට පස්සේ ගිනි ගොඩ විඳින්න වෙන්නේ මේ ආත්මෙදී යම් කර්ම විපාක දෙනවා. ඒවට කියනවා ditta ධම්ම වේදනීය කර්ම කියලා. මේ ආත්මෙ විපාක දෙනවා. හැබැයි ඊළඟ ආත්මෙට ගෙන ගියාම කාටවත් බෑ ඒක වෙනස් කරන්න. ඒතකොට ඔබ හිතලා බලන්න ඔබට සතුරු විපත් නැත් එහෙනම් මොකක් කර නිසාද? සංසාරේ කාමේ වරදවා නොහැසිරෙන එකේ විපාක. බොරු කිව්වේ නෑ සසර. ඒ නිසා සත්‍යවාදී මිනිස්සු ලැබිලා ඉන්නවා. නේ දැන් අම්මට දරුවෝ ටික හා අම්මේ එන්නම් කියලා නෑවදින් හිටියා නම් අද නේ එහෙම වෙන්න බැරිද? එහෙම වෙන්න ඕන කෙනෙකුට පුළුවන්. ආපි එන්නම් අම්මා ලෑස්ති වෙන්න. එහෙම කරන දරුවෝ නැද්ද? නේ? මේ අද උදේ කියලා එන්න බෑ කියන දරුවෝ නැද්ද? ඕන තරම් මිනිස්සු ඉන්නව එහෙම. අසත්‍යවාදී පිරිස හම්බ වෙන්න. එතකොට ඒ ඇත්ත කල්පනා කරන්න ඕන සංසාරේ මම බොරු කරලා තියෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලන්නේ. අනුරාධපුරේනේ ඉන්නේ. මිනේරි වැපුලුවොත් කවදාකවත් ගන්න පුළුවන්ද වී ටිකක් ගිහිල්ලා? බෑනේ වී වැපුරුවොත් තමයි වී ටික ගන්න පුළුවන්. කුරක්කම් වැපුරුවොත් කුරක්කම් නෙලන්න පුළුවන්. කුරක්කම් වපුරලා වැඩි වුණා වී කිලෝ එකක් කියලා වී කපන්න පුළුවන්. එහෙම බෑ. අපි වපුරන දේ අපට අස්වැන්න ලෙස ලැබෙන්නේ. ඒ වගේ අම්මා සසර සත්‍යවාදී වෙලා හිටපු නිසාද දරුවෝ සත්‍යවාදී. ආපි එන්නම් අම්මගේ පින්කමට උදව් කරන්නම් අම්මා යන්න අම්මත් එක්ක අපි එන්න. මේ මිතුරෙක් ලෙස ලැබෙන්නත් ස්වාමියෙක් ලෙස ලැබෙන්නත්, දරුවෝ ලෙස ලැබෙන්නත්, අසල්වාසීන් ලෙස ලැබෙන්නත්, සේවක සේවිකාව ලෙස ලැබෙන්නත්, විශ්වාසවන්ත දායක විදියට ජීවත් වෙන්න තමන් සංසාරේ බොරු නොකරපු කෙනෙක් වෙන්න ඕන. සේවක සේවිකාව එහෙම නැද්ද? ආයතනයක වැඩ කරන්න ගියාම ආයතන ප්‍රධානියාට වැඩ රාජකාරී අහස උසට ඉස්සුනහම සේවකයෙක් තැන්වලදී කරාරින්නේ නැද්ද? අනේ සාදේ වෙන්නේ නැහැ අද මෙහෙම කරදරයක්. ඇත්තට කරදරයක් නෙවෙයි. හැබැයි එතනදී ඒ ප්‍රධානී අසරණ වෙන්නේ නැද්ද? වෙන හේතුව තමයි Taman සංසාරේ කොතනකදී හරි බොරුවක් කරලා තියෙනවා. විපාක දෙන්නේ මේ විදිහට. මතතොර පාවිච්චි කළාමත් එහෙමම තමයි. ඔයත් දැකලා ඇති අංග විකල දරුවෝ උපදෙලා දැකලා නැද්ද? අරක්කු පාවිච්චි කරන මිනිස්සෙකුට තියෙන මනසක් හා සමානව අංග විකල දරුවෝ උපදිනවා. ඇඳුමක් අඳින්නේ විලිවසා ගන්න. හැබැයි මත්තතුර පාවිච්චි කළාම ඇඳුම උඩට අඳින ඇඳුම යටට අඳිනවා යටට අඳින ඇඳුම උඩට අඳිනවා. හැබැයි එහෙමම මනස දියුණු වෙච්ච දරුවෝ නැද්ද? ඇඳුම් නැතුව අවුරුදු 25ක දරුවෝ මන්ද මානසිකත්වයකට පත් වෙලින් අය නැද්ද? මෙන්න අකුසල කර්ම විපාක. දැන් ඔබ හිතලා බලන්න ඔබේ ජීවිතය අද ගෙවන විදිහ. ඔබට පුදුම හිතෙයි ඇස්සන්ද දරුවන්ට බණ කියන්න දවසක් යනකොට එතන ඉන්න වෛද්‍යවරයෙක් කියන ස්වාමින්වහන්සේ 103ක් ලෝකයේ දරුවෝ උපදින උපදරුවන්ගෙන් ඇස් අන්ධව උපදිනවා කියනවා. 100ට කීයක්ද? 103ක්. එතකොට ඔබ හිතලා බලන්න එතනින් ඔබ ගැලවිච්ච එක. ඔබට අම්මා බලන්න පුළුවන් උනේ ඇහැක් තිබ්බ නිසා. අම්මගේ ශබ්දය අහන්න පුළුවන් උනේ කන ඇහුච්ච නිසා. අම්මගේ සෙනෙහස විඳින්න පුළුවන් උනේ ඔබේ මනස ඔබට නිසියාකාරයට සංවර්ධනය වෙච්ච නිසා. අද ඔබ විදිහට ජීවත් වෙන්නේ ඔබ සංසාරේ කළ කුසල් නිසා. ඒ නිසා පින්වත්නි ධර්මයක් කන වැටෙන්න සංසාරේ කුසල් කරලා තියෙනවා. ඔබට හිතෙන්න පුළුවන් ධර්මෙ නිතරම ඇහෙනවා ටීවී එක දැම්මත් පේනවා රේඩියෝ එක දැම්මත් ඇහෙනවා පත්තරයක් බැලුවත් තියෙනවා නේ උදේ නැගිටිනකොටත් දහම් චින්තාවකින් රටක් ආරම්භ කරනවා. ඉතින් ඔක දුර්ලභ දෙයක්ද කියලා හිතෙන්න පුළුවන්. පින්වත්නි තථාගතයන්න් වහන්සේ නමක් අවබෝධ කරගත් ධර්මයක් මේ දුර්ලභ මනුස්ස ජීවිතේ ඔබේ කන වැටෙන්න ආනන්ද හාමුදුරුවයි බුදුහාමුදුරුවයි අතර ඇති වෙච්ච සාකච්ඡාවකදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මතක් කරනවා ආනන්ද මගේ මේ සත්‍ය වචනයක් කන වැටෙන්නට යම් වූ කෙනෙක් ආත්ම 100ක්වත් අඩුම තරමේ බුදු බුදු වදනක් කන වැටෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පාරමී ධර්මයන් පූර්ණණය කරලා තියෙන්න ඕන කියලා භාගතුන් වහන්සේ සිහිපත් කරනවා. නැති කෙනෙකුට එහෙම බණක් අහන්න බෑ. ධර්මයක් කෙරේ ශ්‍රද්ධාව උපදින්නෙත් නැහැ. ධර්මයක් දෙන්න හිතෙන්නෙත් නැහැ. හැබැයි මේක කුසලයක් ලෙස දැනෙන කෙනා පුනප්පුනං ජායති වපේති බීජං ගොවියෝ නිතර නිතර වගා කරනවා. වැස්ස නිතර නිතර වැටෙනවා. හැබැයි ධර්මයේ ගුණ දන්න කෙනා නිතර නිතර මොකද්ද කරන්නේ? ධර්මය දානයක් කොට දෙනවා. ඒ නිසා මා වතුර ලිව්වා. ඒ නිසා බුත් සරණ ලිව්වා. ඒ නිසා 550 ජාතක කතාව ලිව්වා. ඒ නිසා සද්ධර්ම රත්නාවලිය ලිව්වා. ඒ නිසා රස වාහිනිය තනුවා. ඒ නිසා පූජාවලිය වගේ විශාල වංශ කතාවන් අපේ රට තුල නිර්මාණය වුණා. මොකක් දන්න නිසාද? ධර්මයේ ගුණ දන්න නිසා. අදටත් ඒ නිසා මේ පුදුම හිතෙනවා. පැය 24ට බණ 24ක් ඇහෙනවා. ඒ ධර්මයේ ගුණ දන්න දායකයෝ ධර්මයේ සඳහා දායකත්වයේ දරන නිසා එතකොට හිතන්න ඔබ ඔබත් එහි කොටස්කාරයෙක්. ශ්‍රද්ධාවකින් මේ පින්කම කරන්න ඔබ අදිස්ථාන කරගන්න ඕන. ශ්‍රද්ධාව කියන්නේ මොකද එතකොට? හැම දෙයක්ම දෙන එක ශ්‍රද්ධාව නෙවෙයි. හැම තැනටම යන එක ශ්‍රද්ධාව නෙවෙයි. දැන් ගොඩාක් කට්ටිය කැමති මොකක්ද? බුදුහාඳුරු කෙනෙක් අහවල් තැන පහළ වෙලා නම් එතනට යන්න ආසයි. රහත් කෙනෙක් අහවල් තැන පහළ වෙලා නම් එතනට යන්නත් ආසයි. රහත් කෙනෙක් හොයාගෙන යන එක නෙවෙයි තියෙන දේ. බුදු කෙනෙක් හොයාගෙන යන එකක් නෙවෙයි තියෙන දේ. බුදුහාඳුර මොකද්ද කිව්වේ? මහණනේ ඒ බුදුහාඳුරව බණ කිව්වත් ඒ බුදුහාඳුරන්ගේ බණපදය ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඔබ උත්සාහ කරන්න ඕන. උන්වහන්සේ බුදු වුණා කියලා ඔබට ප්‍රඥාව ඇති කරවන්න බෑ. ඔබ කරගත යුතු දෙයක්. හරීම ලස්සනට උන්වහන්සේ විස්තර කරනවා මහණනේ එක වැහි බින්දුවක් ඇතුලේ තියෙනවා විශාල ජලයක තියෙන සංඝටක සියල්ලම නේ අපේ එක ලේ බිඳුවක් අරගෙන දොස්තර මහත්තයා හැම පරීක්ෂණයකටම ගන්න මුළු ඇඟේම තියෙන ලේ පොයින්ට් දෙක තුනක් අරගෙන පරීක්ෂණයකට යවන්නේ නැහැ. එක බිඳුවක් ඇති. කෙස් ගහක කෙරවල ඇති DNA එකට නේ. ඔක්කොම ටික ගන්න පුළුවන්. එහෙනම් පොඩි බිඳුවක් ඇතුලේ ශරීරයක් තුල තියෙන සියලු දේ ගැන ලියන්න කියන්න පුළුවන් නම් ජල බිඳුවක් ඇතුලේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ජල බිඳුවක් ඇතුලේ සියලු ජලයේ තියෙන සංඝටක කියන්න පුළුවන්. එක දූවිල්ලක් ඇතුලේ මන්දාකිනියක් ඇතුලේ තියෙන සියල්ලම කියන්න පුළුවන්. දක්ෂ විද්‍යාඥයෙකුට බුදු කෙනෙකුට කියන්න පුළුවන් බඹයක් තරම් වෙච්ච ශරීර කූඩු ඇතුලේ තියෙන සත්‍ය මොකක්ද කියලා. ආන් ඒක අවබෝධ කරගන්න කියනවා. හැම තැනටම යන්න කියන එක නෙවෙයි. ශ්‍රද්ධාවෙන් තමා පිළිබඳව තමාට දකින්න පුළුවන් ඒක තුල ධර්ම අවබෝධයටපත් වෙනවා. තමා තුල තමා දකින්න ඕන. අන් අය තුල තමා දකින්න යන්න බෑ. එතනම තියෙන ගැටීමක්. අන් අය වෙනස් වෙනකොට ගැටෙනවා. හැබැයි තමා වෙනස් වෙනකොට තමන් ගැටෙනවද? ඒක තුල තමයි යථාර්ථය දකින්න පුළුවන්. ඔබට මා උදාහරණයකට කියන්නම් මෙහෙම. අම්මගේ කොණ්ඩේ දැන් එන්න එන්න සුදු වෙනවා. හැබැයි ඔබ අම්මගේ කොණ්ඩේ සුදු වෙනවා යයි සිතීම තුළ ඔබට ඇති වෙන්නේ මොකද්ද ගැටීමක්. ඒ ගැටීමක් ඇති වෙන්නේ අම්මට ආදරේ, අම්මා ආදරණීයයි, අම්මා මට ආදරෙන් කතා කරනවා. අම්මගේ දා කොණ්ඩේ හරි දිගයි. මම දිග කොණ්ඩට තමයි ආදරය කළේ අම්මගේ. හැබැයි අම්මගේ කොණ්ඩේ එන්න එන්න හැලෙනවා. ඒක තුළ තියෙන ගැටීමක්. ඒ මම ළඟ නැති දෙයක් තවත් කෙනෙක් ළඟ වෙනස් වෙන එක. හැබැයි ඔබ දකින්න ඔබේ කොණ්ඩේ ගැන එතකොට ඔබ ගැන ඔබටම තමයි ඒකේ ආදීනම දකින්න පුළුවන්. හරි ලස්සන කතාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අතර කියන්නේ අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලාපත් උනානේ අගතනතුරු වලට. දැන් ඒක ඔබට තේරෙන භාෂාවෙන් කිව්වොත් රටක් පාලනය කරන්න දක්ෂයන්ට දෙනවද දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දුන්නේ නම් දක්ෂයන්ට. නේ? ඒක බුදුහාඳුරෝනේ. බුදුහාඳුරෝ හරි ලස්සන න බික්කවේ මුකං ඕලෝකෙත්වා ධම්මේ. මහණෙනි මම ධර්මයේ දකින කෙනා නුවණ දියුණු කරපු කෙනා පාරමී ධර්මයන් පූර්ණේ කරපු කෙනා කවුරුදයි දැන මුහුණ දෙස නොබලා තනතුරු නොදෙමේ සසර පුරුදු කළ පාරමී ධර්මයේ මගේ නුවණින් යුක්ත විමසා බලා ඔහුට ඒ තනතුර ප්‍රදානය කරමි. භාග්‍යතුන් වහන්සේ ළඟ තිබුණේ එහෙම න්‍යායක්. සුදුස්සෙකුට සුදුසු තැන දීලා සුදුසු තැන තුල ඉහළට යන්න ඉඩ හසර සැලසුවා. කකුලෙන් ඇද්දේ නැහැ බුදුරජාණන් වහන්සේ. හරීම සුන්දරට ධර්මයේ විස්තර කරනවා සාරිපුත්ත හාමුදුරුවෝ ධර්මයේ දේශනා කර කර ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිදින් එක් තැනැත්තෙක් අහනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ අනිත්‍ය ගැන විස්තර කරේ මෙහෙමයි. ඔබ වහන්සේ විස්තර කළා නම් ඊට වඩා එහා දෙයක් විස්තර කරනවද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ එතනද කැපිපෙන්න යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට කියනවා මමද ඔය ධර්මකාරණා විස්තර කළා නම් විස්තර කරන්නේ සාරිපුත්තයන් විස්තර කළ විදිහටමයි. එතනින් ඔබට දෙයක් මම විස්තර කරන්නෙත් නැහැ. බලන්නකො සුදුස්සගේ තියෙන සුදුසු තැන. ඇඟේ හිරිගඩු පිපෙනවනේ. තව කෙනෙක් නම් හිතනෝනේ නෑ මම ඕක ඉස්පිල්ලක් පාපිල්ලක් මට වෙනස් කරන්න පුළුවා. එයා රහත්නේ මම බුදුනේ. රහත් සහ බුදු අතර ලොකු වෙනසක් තියෙනවා. ඕක ඊට වඩා මට විස්තර කරන්න පුළු. සාමාන්‍ය අපාතර ඉන්න මිනිස්සු එහෙම කරන්නේ නැද්ද? වර්ග ભેදේ අතර වෙනස් කරන්නේ නැද්ද? කුල ભેදේ අතර වෙනස් කරන්නේ නැද්ද? උස්මිටිකන් අතර වෙනස් කරන්නේ නැද්ද? දියුණු වෙනවා දකින්නකොට ඊර්ෂියාවෙන් ඒකත් එක්ක ගැටෙන්නේ නැද්ද? හරීම සුන්දරට ධර්මයේ විස්තර කරන බුදුහාමුදුරු එහෙම කරලා නැහැ. බුදුහාඳුර 80 මහා ශ්‍රාවකයෝ පත් කරන්නේ සක්විති රජ කෙනෙක් හරියට යුව රජවරු පත් කරලා රටක් පාලනය කරනවා වගේ ඔබ අද පාලනය වෙන අපි අද ජීවත් වෙන රටක ඉන්න කැබිනට් මණ්ඩලයක් වගේ බුදුහාඳුරන්ගේ ධර්මයේ ඒ කොටස් වලට බාර දෙනවා ඔබ වහන්සේ මේ කොටස දරන්න ඔබ වහන්සේ මේ කොටසට තනතුර ගන්න ඔබ වහන්සේ මේ ටික කරලා දෙන්න බුදුහාඳුර එහෙමයි ධර්මයේ ව්‍යාප්ත කළේ ඒ කරපු වැඩසටහන නිසා සක්වල ධාතුව දක්වා බුදුහාමුදුරන්ගේ වචනේ රැව්පිලිරව් දෙන්න පටන් ගත්තා. പ്രേත ලෝකයට වැඩම කරන රහතන් වහන්සේලා උන්වහන්සේ ළඟ හිටියා. දිව්‍ය ලෝකයට වැඩම කරන රහතන් වහන්සේලා උන්වහන්සේ ළඟ හිටියා. පාත්‍රෙත් අරගෙන බුදුහාඳුරු පින්ඳ පාතේ යඩින වඩිනකොට පසුපසෙන් තමන් වහන්සේත් එක්ක වඩින්න තවත් පිරිසක් හිටියා. බුදුහාඳුරු එහෙම පිරිවර හදලා තිබුණේ. ඒ අතර හිටපු එක්තරා සාමින් වහන්සේ කෙනෙක් තමයි සෝහන් වෙච්ච රහත් නොවිච්ච ධර්ම භාණ්ඩාගාරික හාමුදුරුව. උන්වහන්සේට කියන කවුරු කියලාද? ආනන්ද හාමුදුරුව කියලා. ආනන්ද හාමුදුරුව ශාසනයට හරි අලුත්. දැන් කෙනෙක් දැන් දොස්තර මහත් වෙලා හරි අලුතෙන් දොස්තර කෙනෙක් වෙලා ගියහම පරණ දොස්තරවරුන්ගේ නැද්ද ටිකක්? සාමාන්‍ය හැමතැන මේ විශ්වවිද්‍යාලයකට යන්න. නේ ඉහළ ශිෂ්‍යයෙක් සාමාන්‍ය පහළ ශිෂ්‍යයෙකුට අවුරුද්දක් විතරේ එතනට එන්න ටිකක් හරි අමාරුයි. ව්‍යාපාරික ශේත්‍රයන් ඒත් එහෙම්මමයි. පැවිදිකමට ඇවිල්ලා බලන්න පැවිදිකමෙත් එහෙම්මමයි. පිරිවෙන් ජීවිත තුලත් එහෙමයි. වෙන ආයතනයකට ගිහිල්ලා බලන්න. ඉඳ ගන්න මේස දෙන්නේ නැහැ, වැසිකිළිය පෙන්වන්නේ නැහැ. ඒකට පහසුකමක් දෙන්නේ නැහැ නේ. හරි අමාරුයි එතන ටිකක් අවුරුද්දක් විතරේ පරිසරය හදාගන්න. එහෙම තමයි සාමාන්‍ය ලෝකයක් තුල ජීවත් වෙන්න ගියාම. ඒක භික්ෂුවක් වෙච්ච අපිත් යම් යම් අවස්ථාවන් වලදී අත්දකින අත්දැකීම් තියෙනවා. ඒ කියන්නේ අලුතෙන් ගියාම ඒ වගේ තැන් තියෙනවා. නැත්තෙම නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට අලුතෙන් ආපු කෙනෙක් තමයි එතකොට ආනන්ද හාමුදුරුව. අලුත් නවක භික්ෂුවක්. එහෙනම් ආනන්ද හාමුදුරුවන්ට වඩා පරණයි බුදුරජාණන් වහන්සේගෙන් පැවිදිකමටපත් වෙච්චි මන්තානි කියන බැමිණියගේ පුතා පුන්නහාමුදුරුව. අම්මගේ නමනේ ගත්තේ මුලේ. සරියුත් හාමුදුරන්ටත් එහෙමනේ. සාරි බැමිණියගේ පුතා නිසානේ සාරිපුත්ත උනේ. ඒ වගේ මන්තානි පුන්න මන්තානි බැමිණියගේ පුතා. ඒ නිසා මන්තානි පුන්න. මන්තානිපුන්න හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට වඩා වයසෙන් වැඩි. පැවිදිකමෙන් වැඩි. හැබැයි මන්තානිපුන්න හාමුදුරුවෝ ඒ වෙනකොට රහතන් වහන්සේ කෙනෙක්. රහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ සෝවහන් වෙන්න උන්වහන්සේට බණ කියනවා. තාම අග්‍රතනතුර ලැබලා නැහැ. මේ ධර්මයේ ශ්‍රද්ධාව දියුණු කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේගේ දේශනා මන්තානි පුන්න හාමුදුරුව ආනන්ද හාමුදුරුවනේ කිව්ව විතර ආනන්ද හාමුදුරුව සෝවහන් වුණා. ලොකු විස්තරයක් යන්නේ නැහැ. අහනවා මේ පුණහාමුදුරු අහනවා ආනන්දහාමුදුරුවන්ගෙන් දානේ වළඳලා වාඩි වෙලා විවේකීව එහෙම ධර්ම සාකච්ඡා කරනවා. ධර්මය හම්බ වෙන්නේ එහෙම. දැන් ඔබ හිතනවානේ සුදු අඳින්න ඕන, පිරුවටයක් එලන්න ඕන, දැහැත් ආරාධනාවක් කරන්න ඕන, සමන්තා චක්කවාලේසු කියන්නම ඕන. මේ හැම එකක්ම දේශනාවකට අනන්‍ය වෙච්ච සංස්කෘතික ලක්ෂණ. ඒකට විරුද්ධ වෙන්න අපිට බෑනේ. සමන්තා චක්කවාලේසු එක දේශනා කළේ බුදුහාඳුරු නෙවෙයි. ඒක දේශනා කළේ මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවට වැඩලා ධර්මයේ දේශනා කරනකොට රජ්ජුරුව ඇතුළු රාජපිරිසට බණ කියන්න ලෑස්ති වෙනකොට මිහිඳු හාඳුරුව ආරාධනා කළා සමන්තා චක්කවාලේසු සක්වල සිටින දෙවිවරු වැඩම කරත්වා කාගේද සුනන්තෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ධම්මස්සවන කාලෝ අයං බදන්තා මේ උතුම්ම ධර්මය අහන්න සුදුසු කාලයයි. ඒ නිසා ධර්මය අහන්න එන්න. බුදුරජාණන් වහන්සේම ආරාධනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මය ආරම්භ ආරාධන ආරම්භ කරනකොටම අනාරාධනා පිට දෙවිවරු වෙදින් සාදුනාද පවත්වගෙන අහගෙන ඉන්නවා. ඒක බුදු කෙනෙකුගේ තියෙන ආශ්චර්යය. ඒතකොට බුදුහාඳුරෝ වෙලට වැඩියානම් වෙලේ හිටපු කෙනා ගොවියා පන් ටිකක් කපලා ගෙනල්ලා බුදුහාඳුරනේ මේන් ආසනේ වාඩි වෙන්නකෝ බුදුහාර එතනදී වාඩි වෙනවා. කොච්චර සුන්දර මිනිස්සෙක්ද කියලා ඔබ දකින්න. බුදුහාඳුරනේ මට තියෙන ගෙවිලිය ගෙනාපු කෑම ටික ව්‍යංජන ඔක්කොම එකට ඔබ වහන්සේට මේක මම පූජා කරන්නම් කිව්ව බුදුහාඳුර ඒක පිළිගන්නවා. ඒක කිරි හොද්ද වෙනින්ම තියෙන්න ඕන, අල හොද්ද වෙනින්ම තියෙන්න ඕන. එහෙම එකක් නැහැ බුදුහාඳුර ළඟ. ඒක මේ පසු කාලීනව බුදුහාඳුර ඒ තරම් හරි නම්මශීලී චරිතයක්. මම ඔබට ආරාධනා කරන විවේකීව ඉන්නකොට කියවලා බලන්න. ගණේගම සරණංකර හාමුදුරුවෝ ලියලා තියෙන බුදුහාමුදුරුවෝ කියලා පොතක් හරීම ලස්සනයි. උන්වහන්සේම ලියනවා ආනන්ද හාමුදුරුව කියලා පොතක්. හරිම ලස්සනයි. ත්‍රිපිටකය තුල තියෙන දකින බුදුහාමුදුරුව අපිට සුදුසු වචනවලට පරිවර්තනය කරලා අපි ඉදිරිපස ජීවමානව ඉන්නවා වගේ හැඟීමකින් උන්වහන්සේ ලියලා තියෙන හරි වික්ත විදිහට. අපට දකින්න පුළුවන් අපි සරණ යන බුදුහාමුදුරුව කවුද කියලා. ආනන්ද හාමුදුරුව කතා කරන්නේ ආන් එහෙම පරිසරයක් තුල. දානේ වළඳලා විවේකීව ගහක් යට වාඩි වෙලා උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරනකොට අහනවා ආනන්ද දැන් ඔබ ශාසනයට හරි අලුත්නේ. දැන් අපේ ගුරුවරු අපිටත් එහෙම. උන්වහන්සේ දැන් ඉස්සර වගේ නෙවෙයි. හයියෙන් යන්න බෑ. හයියෙන් කතා කරන්න බෑ. විහිළු කරන්න යන්න බෑ. ඉස්සර ඉස්කෝලේ ගියපු යාළුවාවට බෝල් ගහන්න යන්න බෑ. දැන් පැවිද්දෙක්. පැවිද්දෙකුට තියෙන දේවල් මේවා කියලා දානේ වළඳන වෙලාවේදී කියනවා. විවේකී ඉන්න වෙලාවක කියනවා. මල් වාදනය අස් කරන වෙලාවට තමයි ලොකු හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා කියන්නේ. ඒක නිකන් අර මේ කැම්පස් එකක තියෙන දේශනාවක් වගේ මේ මල්ටිමීඩියා එකක් පාවිච්චි කරලා කියලා දෙන්නේ නැහැ. දෛනික ජීවිතය තුළ උන්වහන්සේලා කියලා දෙනවා. මන්තානේ පුන්න හාමුදුරුවොත් ඒ වගේ. හරි නම්මශීලී. ඒ තමන්ගේ ශාසනයට ආපු අලුත් කෙනෙක්නේ. ඒ නිසා කියනවා මේ දැන් අලුත්නේ. ඒ නිසා මානෙ කියන එකක් දන්නවද කියලා අහනවා. මිනිස්සුන්ට මානෙ තමයි වැඩි වෙන්නේ. ඒ නිසානේ ඔය අපේ වැලිවිට අසරණ සරණ සරණංකර සංගරාජෝත්තමයානෝ තමන් වහන්සේගේ කුටිය ඉස්සරහට ලස්සන වාක්‍යයක් ගහගත්තා. මොකද්ද ගහගත්තේ ඒක? උඩුගුණව මහාන කියලා. මහානකමෙන් උඩුගු වෙන්න යන්න එපා. මානෙන්න පුළුවන්. තමන්ගේ වෘතියත් එක්ක, තමන්ගේ ධනයත් එක්ක, තමන්ගේ බලයත් එක්ක, තමන්ට ලැබෙන පූජනීයත්වයත් එක්ක උඩුගුකම මානෙන්න පුළුවන්. ඒ නිසා තමයි ආනන්ද හඳුරන් අහන්නේ ආනන්ද මේ මානෙ කියන එක උඹ දන්නවද කියලා. දැන් මේක උදාහරණයක්. රහතන් වහන්සේ කෙනෙක්. කාගෙන්ද අහන්නේ? නවක භික්ෂුන් වහන්සේ කෙනෙකුගෙන්. උන්වහන්සේ කියනවා, "ඔව් මන් දන්නවා. මානෙ කියන්නේ මොකක්ද කියලා මන් දන්නවා." ආපහු අහනවා, "මොකක්ද මානෙ? මොකක් මොකක් නිසාද මානෙ හටගන්නේ?" දැන් මේ කවුද අහන්නේ? පුන්නහාඳුරු. මානෙ කියන්නේ මොකක්ද කියලා හද ඌ මන් දන්නවා කිව්වා. මොකක් නිසාද මානෙ හටගන්නේ? පුන්නහාඳුර අහනකොට ආනන්දහාඳුර පිළිතුරු දෙනවා. පුන්නහාඳුරනේ මානය හටගන්න පළවෙනි එක තමයි රූපේ නිසා. ඔන පළවෙනි එක. මොකද්ද? රූපේ නිසා. රූපේ නිසා මානය හටගන්නවා. ඊළඟට කියන මොකද්ද? වේදනාව නිසා මානය හට ගන්නවා. ඒතර වේදනාව කියද්දී ඔබට හිතෙන්න පුළුවන් අර ඉන්ජෙක්ෂන් එකක් අරන් ඇඟට ගහනවන්නේ ලෙඩක් ඇතිවෙනකොට වේදනාවනි කියලා. නෑ වේදනා කොටස් තුනක් තියෙනවා. මොකද්ද? සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. ඒ තුනම වේදනා. සැපත් වේදනාවක්. දුකත් වේදනාවක්. සැපත් නොවන දුකත් නොවන එකත් වේදනාවක්. ඒ නිසා වේදනා කොටස් තුනයි. ඒක නිසාත් මිනිහෙකුගේ මාන ඇති වෙන්න පුළුවන්. සැප විඳින කෙනෙකුට මාන ඇති වෙන්නේ නැද්ද? නම නිසා කෙනෙක් මාන ඇති කරගෙන නැද්ද? මිනිස්සු එහෙම කරන්නේ නැද්ද? නේ? ඒ නිසා කියනවා පුණහාඳුරනේ මානය හට ගන්න පුළුවන් වේදනාවක් නිසා. රූපය නිසා පුළුවන් වේදනාව නිසා පුළුවන්. ඊළඟට පුණහාඳුරනේ මාන්නය හට ගන්න පුළුවන් සංඥාව නිසා. දැනීම නිසා වේදනාව හට ගන්න පුළුවන්. ඒක නිසා මාන්නය ඇති වෙන්න පුළුවන්. විඥානය නිසා ඒත් පුළුවන් කිව්ව මොකද්ද? මානය හටගන්න. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ නිසා මොකද්ද හටගන්න පුළුවන්? කෙනෙකුගේ මානය හට ගන්න පුළුවන්. හරියට විස්තර කරනවා කොහොමද මේක පුණහාඳුර විස්තර කරන්නේ. යම් වූ තැනැත්තෙක් තැනැත්තියක් ලස්සන වෙන්න ඕන කරන නිසා කැඩපතක් ළඟට ගිහින් තමන්ගේ ඔළුව පීරනවා නම් තමන්ගේ මූණේ පවුඩර් ගානවා නම් ඒක සරසනවා නම් ඒක තුල මම කියලා කෙනෙක් දකිනවා නම් ආන් ඒකට තමයි ආනන්ද කියන්නේ මානය කියලා. දැන් ඔය කතාව කියද්දී ඔබට හොඳ ලස්සන කතාවක් මැවෙන්නේ නැන්ද? මොකද්ද? නෙමෙයි අර රූප මදයෙන්මත් වෙච්ච නන්දට වෙච්ච දේ දන්නවනේ නේ නේ නන්ද කොහොම ලස්සන කෙනෙක්ද නන්ද ලස්සනකම නිසාම රජුරුවන්ගේ බිස වුණා ඒ තරම් ලස්සනයි නැත්නම් රජ කෙනෙකුගේ බිසවක් වෙන්න බෑනේ හැමෝටම නේ බිසවක් වෙන්න අවශ්‍යතාවය තිබුණත් කාන්තාවකට බෑ රජුරුව හොයාගෙන ලස්සනම කෙනා ඒ තරම් ලස්සනයි නන්දා නන්දා ලස්සනක මේ කොච්චරද කිව්වොත් බුදුහාඳුරන්ට දොස් කියනවා මොකද දොස් කියන්නේ? ඔය මහාන වැඩක් නැහැ. රූපය ගැන කොයි වෙලාවෙත් දුස්මනේ කියන්නේ. මෙච්චර ලස්සනට තියෙන රූපය අසුබයක් ලෙසනේ දකින්නේ. ඔය කෙනා ළඟටමයි යන්නේ නැහැ. අන්නමානය ඇති වුණා. හැබැයි තමන්ගේ මහත්ය හැරි ශ්‍රද්ධාවන්තයි. කවුරු කෙරෙහිද? බුදුහාඳුරුව කෙරෙහි. ඒ නිසා බුදුහාඳුරුවන්ට තමන්ගේම මල් වියන පූජා කරනවා. තමන්ගේම මල් වියන බුදුහාරන්ට පූජා කරනවා. බුදුහාඳුරුව එතන ඉඳගෙන බණ කියද්දී මහත්ය ටිකක් කපටි. මහත්ය හොඳ උපායක් පාවිච්චි කරනවා. මොකද්ද? අර gedara ඉන්න සියලු සේවක සේවිකාවන්ට කියනවා උයනේ තියෙන ලස්සන පිළිබඳව නන්දට ඇහෙන්න ස්තෝත්‍ර වලින් ගායනා කරන්න කියලා. ඒතකොට ගෑනු කට්ටිය සාමාන්‍ය යනවනේ. ඔය අංගුත්තර නිකායේ 8 වෙනි නිපාතයේ තියෙන ඉස්ති බන්ධන සූත්‍රය ඊළඟට තියෙන පුරුෂ බන්ධන සූත්‍රය කියලා. ස්ත්‍රියක් මොකටද ඇලෙන්නේ කියන එකට. ඒක කියනවා මේ රුන්නේන ආකප්පේන හසිතේන භාසිතේන සංකප්පේන කියලා කොටස් 8ක් කියනවා. එතකොට කාන්තාවක් කැමැති ලස්සන කෙරෙහි බලබල යන්න. ඒක දැනගන්නවා රජ්ජුරුව. දැනගෙන කියනවා මල්විනේ ලස්සන කියාපන් විසවට ඇහෙන්න උබලා. නේ? ඒ අර ගුණසේකර මහත්තයා කියන එක නම් උතන්ට අදාළ වෙන්නේ නෑනේ. රජුන් නැමැති යන් නලවන මිහිරි මුසහ බස් කොහින්ද කියනවනේ. ඒකක් නෙමෙයි මෙතනදී කියන්නේ. තමන්ගේ නෝනව ශ්‍රද්ධාව මත පිහිටන්න හොඳ තාත්ත කෙනෙකුට ස්වාමියෙකුට පුළුවන්. ඒ නිසා කියනවා කරන්න ගේ ඇතුලේ ගායනාවන් අර තියෙන මල්ලු යනේ තියෙන සුන්දරත්වය ගැන. දැන් මේක හැමතැනම මුමුණු මුමුණු ඇහෙනවා. ඇහෙනකොට නන්ද හිතනවා මේ ගේ ඇතුළට වෙලා මං ඉන්නවට වඩා හොඳයි විවේකීව තියෙන වෙලාවට සැරසිලා යනවා මල්ලු වෙන බලන්න. ඒ නිසා තමන්ගේ පිරිසත් එක්ක ලෑස්තිලා ගියා මල්ලු වෙනට. යනකොට ඈතින් ඇහෙනවා කෝකිල නාදයක්. බුදුහාඳුරන්ගේ ශබ්දය ගැන විස්තර කරනවා කෙව් කෝල් හඬක් කියලා බුදුහාඳුරන්ට තිබුණේ. කෝල් හඬකින් යුක්තව ධර්මයේ දේශනා කරනකොට ඒ ශබ්දයට ඔන්න දැන් කන ගියා. රුන්නේ නාකප්පේනේ. දැන් හිතුවේ රූපමවනවා ලස්සන කියලා දැන් ශබ්දිකුත් ඇහෙනවා. ඒ නිසා නන්ද චුට්ට චුට්ට කිට්ටු වුණා බුදුහාඳුර ළඟට. බුදුහාඳුර දන්නවද නන්ද එනවා කියලා? ඒත් නන්ද කොච්චර රූපයෙන් මත් වෙලාද හිටියේ කිව්වොත් නන්ද කියනවා ඔය සංඝයා වහන්සේ ළඟට මම යන්නේ නෑ මම ඈතක ඉඳලා හැංගිලා බලන් ඉන්න මොකද කරන්නේ කියලා. එහෙම මානයකට කෙනෙක් රූපේපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඇය ඈතකට ගිහිල්ලා ඈත ඉඳලා බුදුහාඳුර දිහා බලන් ඉන්නකොට බුදුහාඳුර තමන් ළඟින් මවන දිව්‍ය කාන්තාවක් කුඩා කාඩෙන් ඉඳලා වයසට ගිහිල්ලා මැරිලා වැටිලා ඉදිමිලා කුණු වෙලා නරක් වෙලා සියලුම තියෙන අර ඔයත් භාවනා කරනකොට ශරීරයේ තියෙන අසුභය වඩන විදිහක් තියෙනවා නවසීවිතික කියලා. ආන්ගේ කොටස් 9ම අවසානටපත් වෙන දිව්‍යකාන්තාමවල පෙන්නකොට නන්ද හිතනවා මගේ ශරීරය යරකාන්තාවගේ ශරීරය මොකද්ද? මම හරියට පුපුරල ගියපු ඉරිතරල ගියපු අඟුරු කෑල්ලකට හා සමාන රූපයක් මට තියෙනකොට මම ඒකෙන් මානෙකටපත් වෙලානේ. බුදුහාඳුර ළඟට එන්නේ අච්චර ලස්සන පිරිසනේ. ආන් මදේ මත්ක නැති කරගෙන බුදුහාඳුර ළඟට ගියා. ඒ නිසා මානය කියලා කියන්නේ තමන් ළඟ ඇට ගන්න මනෝමය සිතුවිලි ධාරාව. බාහිර දෙයක් නෙවෙයි. බාහිරින් තියෙන දෙයක් නෙවෙයි. මේ කතාව කියද්දී ආනන්ද හාඳුරු ධර්ම විස්තර කරද්දී පුදුමෙන් පුදුමයටපත් වෙනවා. කවුද? මන්තානේ බැමිණියගේ පුත්‍රයා පුන්නහාමුදුරු රහතන් වහන්සේ. පුන රහතන් පුන රහතන් වහන්සේ පුදුමයටපත් වෙලා ආනන්ද හාඳුරුවන්ගෙන් අහනවා දැන් ඒ අර තිබ්බ රූපය නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? කොච්චර කාරුණිකද කියලා ඔබ හිතලා බලන්නකෝ. ධර්මයක් Taman රහත් වෙලා නවකයකට දේශනා කරන සැහැල්ලු විදිහ බලන්නකෝ. මානෙන් පටන් අරගෙන රූපේ නিত্যද අනිත්‍යද කියන තැනට ගැඹුරු කාරණාවක් බවට නෙමෙයිද මේ එන්නේ කියලා. මේ කතන්දරේ කියලා දීලා කැඩපතකින් කාන්තාවක් සැරසෙන විදිහත් කියලා දීලා ඒක තුලත් අනිත්‍ය තියෙන දේ කියලා දීලා ඊට පස්සේ හිමීට කිට්ටු කරනවා ආනන්ද හාමුදුරු ගැඹුරු ධර්ම කාරණාවට අහනවා ආනන්ද අර කියපු රූපේ නিত্য දෙයක්ද අනිත්‍ය දෙයක්ද කොහොමද උත්තර දෙන්නේ අනේ රහතන් වහන්ස අනිත්‍යයි දැන් ඕක හිතෙන්න ඕක කියන්න දැන් අපි නම් කියන්නේ කියවෙන්නේ එක්ක අනිත්‍යයි කියලා ප්‍රගුණ කරන නිසා ඒක එක විදිහටම පවත්වගෙන යන්නේ නැහනේ යම් යම් අවස්ථාවන් වලදී අනිත්‍ය දේ නිට්ටය ලෙස දැනෙනවා නේ අනාත්ම දේ ආත්ම ලෙස දැනෙනවා දුක් සහගත දේ සැප සහිත දේ ලෙස දැනෙනවා. මේක රොඩුගම් බලා යන ගමනකට යන්න හරි අමාරුයි. හැබැයි ටික වෙලාවක් අපි ගමන් කරනවා. කියනවා අනිත්‍යයි ස්වාමීනි. හරි ලස්සනට අහන. ඇයි අනිත්‍යයි කියන්නේ? වචනකින් උත්තරයක් දීලා හරියන්නේ විස්තර වශයෙන් අහනවා ඇයි අනිත්‍යයි කියලා කියන්නේ. දැන් අපි නම් එහෙමනේ නේ. දැන් විභාගේ පාස්ට ඕ පාස්. එතනින් එහාට යනවද? එතන එහාට යන ප්‍රමාණය අඩුයි. උන්වහන්සේ එතනින් එහාට ගෙන යනවා ධර්ම කාරණා. අහනවා අනිත්‍යයි කියලා ඔබ පිළිතුරු දෙන්නේ මොකක් නිසාද? ආනන්ද හඳුර උත්තර දෙනවා අනිත්‍යයි කියලා කියන්නේ ඒක ස්ථීරව පවතින්නේ නැතිකම නිසා. හැබැයි අපිට ඕක හිතෙයිද? රූපය අනිත්‍යය ගැන හිතන්න කලින් මලක් පහනක් පූජා කළත් එතනද අනිත්‍ය ගැන හිතන වෙලාව කොච්චර අඩුයිද කියලා හිතන්නේ. නේ බුදුහාඳුරන්ට මලක් පූජා කරන්න යන කෙනෙක් මල අරන් යන්නේ බුදුහාරන්ට පූජා කරන්න හැබැයි ඒක තුල අන්තර්ගත වෙන්න ඕනේ මොකද්ද කායෝ තථායාති විනාශ භාවයි මේ මල බුදුහාඳුරන්ගේ මල් අසුන ළඟ මල වෙල යනවා වගේ කායෝ තථායාති විනාශ භාවයි මේ මල පූජා කරන මගේ ශරීරයේද මේ විදිහටම විනාශ වෙලා යනවා මේකනේ මේ දනිත්‍ය මගේ නම් පුජ්‍යලික යෝජනාව මල් ලක්ෂයක් පූජා කරන කෙනෙක් අඩුම තරමේ ලක්ෂේ වතාවක්වත් අනිත්‍ය වඩන්න ඕන. එක එක මල ලක්ෂේ ගණන් කරනවට වඩා එක එක මල අරගෙන ධර්මකාරණා මෙනෙහි කළොත් උ දහම් දැනුමකින් නැත්තම් ධර්ම අවබෝධයකින් ඉහළට යන්නේ නැති වේද? පහන් 84000 පූජා කරන එක හොඳයි. හැබැයි 84000 වතාවක් හුලකට මගේ පහන නිවෙනවා වගේ මගේ ජීවිතයක් දවසකදී මැරෙන්න පුළුවන්. තෙල් ඉවර වෙලා පහන නිවෙනවා වගේ ආයුෂය වෙල වෙලා මගේ ජීවිතෙත් මැරෙන්න පුළුවන්. නේ? තෙලුත් තියනවා. තිරෙත් තියනවා. කොහෙද ආපු දෙයක් නිසා පහන නිවිලා යනවා. මගේ ජීවිතයටත් කර්ම විපාකයක් ඇවිල්ලා මැරෙන්න පුළුවන්. ඔහොම හිත හිතා පහන් 84000 පත්තු කළොත් ජීවිතයේ අනිත්‍යතාවයම කීවතාවක් මෙනෙහි කරලද? 84000යි. ඕකට කියන්නේ ශ්‍රුතව ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. ආකාරවතී ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. මෝහ මූලික ශ්‍රද්ධාවක් තියෙන කෙනා නිතරම හිතන්නේ මොකද්ද? මේක බුදුහාරොන්ට පූජා කරනකොට මල ස්ථීරයි. පහන ස්ථීරයි. මේ දෙක නිවෙන්න විදිහක් නැහැ. හැමදාම නොනිවි තියෙන්න ඕන. මම ගාතාව කියලා ඉවර වෙනකන්. එහෙම හිතන කෙනෙක් නැන්ද? පහන පත්තු කරලා බුදුහාරන්ට පූජා කරලා ඉඳගෙන වදිනකොට පහන නිවුනොත් මොකක්ද ඇති වෙන්නේ? ගාතාව කියන එක නතර කරලා දාලා ආපෝ ගිහිල්ලා පහන පත්තු කරනවා. ওই තැනට නැද්ද? අපි පූජා කරපු මල් ටික තව කෙනෙක් ඇවිදින් අපි වඳිනකොට අයින් කළොත් අර මිනිහට දොස් කියන්නේ නැද්ද? නෑ අපිට අපි එන්නක අපේ ශ්‍රද්ධාව කොතනද තියෙන්නේ කියලා. නේ? අපි ව්‍යංජන ටික හදාගෙන පන්සලට යනකොට හාමුදුරු එපායයි අත වැහුවොත් එතනදී අර අරන් ගියපු කෙනාටම ඇති වෙන්නේ නැද්ද තරහව? අනේ කොච්චර හදන් ගියත් වැඩක් නැහැ ඔය හාමුදුරු වැළඳුවේ නෑනේ මගේ එක. හදපු නිසා වළඳන්න කියලා බලෙන් පිළිගන්නන්නේ නැද්ද? නේ? අපි දානේ අරන් එනකොට හාමුදුරුව පන්සලින් ඕන කියන එකක් නැද්ද? හාමුදුරු දානේ අරන් එන නිසා පන්සලේ හාමුදුරු ඉන්නවා කියලා කියන්නේ එතන බැඳීමක්. ඇයි? දාන ගේන දායකයෝ නිසා මම පන්සලේ වැඩ ඉන්නවා. එහෙම නෙමෙයි. හාමුදුරුව වැඩ හිටියත් මං දානේ අරන් යනවා නොහිටියොත් අරන් යන්නේ නැහැ. එහෙනම් දානය සඳහා බැඳීමක්ද තියෙන්නේ? හැබැයි දානය නිසා බැඳීමක් නම් දුකක් නෙවෙයිද තියෙන්නේ? අනේ දානේ හදාගෙන පන්සලට යනකොට හාඳුරුවනේ. අන්න බැඳීමේ තරම. එතන ඉඳලා බැන බැන ආපහු ගෙදර එනවා. නේ? රුවන්වැලිසෑය ළඟට යන්නේ මල පහන පූජා කරන්න. පූජා කරලා පිටිපස්සෙනට මේ මගේ පිංගමට පූජා කරපු මල් ටික අර මිනිස්සු කුණු ගොඩට දාලා. එතකොට එතන ආපහු ද්වේෂය. ඒකට කියන්නේ මොකක් කියලාද? ශ්‍රද්ධාවකින් නෙවෙයි වැඩේ කරලා තියෙන්නේ. ඒකට තිබුණේ මෝහ මූලික ශ්‍රද්ධාව. මම පූජා කළා නම් ඉවරයි. ආපහු බලන්න යනවා කියලා කියන්නේ මොකද්ද? දීලා නොදී ඉන්නා වගේ. හරයට ගොනෙක් ගැට ගහලා තියනවා ලණුවකින් වගේ. ඔබට හොඳ ලස්සන උදාහරණයක් ඔව තියෙනවා මේ දහම් ගැටපද මාලාවේ හරි ලස්සන උදාහරණව ගොනෙක් ගැට ගැහුවොත් ලණුවක් දාලා කණුවක් හිටවලා ලස්සනට ගොනා කන්නේ කොයි සීමාවේද? ඒ ලණුවේ තියෙන සීමාවේ තනකොළ ටික විතරයි. ශ්‍රද්ධාවත් උන් ඔය වගේ. මම පූජ කරලා ඉවර වෙනකන් ඒක තියෙන්න ඕන. එතනින් එහාට යන්න දෙනවද? හැබැයි ලණුව කඩලා තහරින්න. තන බිස්සට හානියක් වෙන්නේත් නැහැ. කවදාකවත් ගුණෙක් වැලි ඔලුව වැලි උඩට එනකන් තනකොළ කන්නේ නැහැ. පිඹල තමයි එයා තනකොළ කොලේ කන්නේ. පිඹ පිඹානේ එයා කන්නේ. හොඳට බලන්න හරකෙක් කන විදිය. හැබැයි ගැට ගැහුවොත් වැලිත් එක්ක යාට කන්න වෙනවා. ওই වගේ තමයි අපි නිදහස් මානසිකත්වයකින් ශ්‍රද්ධාව දියුණු කරගන්න ඕන. නිදහස තියෙන්න ඕන. ආනන්ද හාමුදුරන්ට කියන ආනන්දහාරු කියනවා අනිත්‍යයිනේ. එහෙනම් අනිත්‍ය දේ සැප සහිතද දුක් සහිතද කියලා අහනවා. පුනහාඳුරන්න පිළිතුරු දෙන මොකද්ද? දුක් සහිතයි. ඇයි දුක් සහිතයි වෙන්නේ? මගේ කියලා තියාගන්න බෑ. මගේ කියලා තියාගන්න බෑ. මගේ කියලා තියාගන්න බැරි නම් ඒක මොනවද? දුක් සහිතයි. හරි සුන්දර විදිහට ධර්ම සාකච්ඡාව නිමාවටපත් වෙනකොට ආනන්ද හාමුදුරු රහත් වෙන්නේ නැහැ. ආනන්ද හාර මොකද්ද වෙන්නේ? සෝහන් වෙනවා. ආනන්ද හාමුදුරු සෝවහන් වෙලා තමයි ධර්මශාලාවේ කෙළවරෙන් වාඩි වෙලා ඉන්නේ. මං කතාව ඔයත්තන්ට කෙටියෙන් ඊට පස්සේදී කියන්න. ඔබට ඉතින් ධර්ම කාරණා වහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ආනන්ද හාමුදුරුවන්ගේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා සියල්ලෝම රැස් වෙලා ඉන්නකොට එක්කෙනෙක් කෙන ඉදිරිපත් වෙන බුදුහාඳුනන්ට මං සලකන්නම් මං සලකන්න. ඊට කලින් ඉන්න පිරිසක් ඉන්න ඔය. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා මේ. උන්වහන්සේත් එක්ක බුදුහාඳුර පින්නපාතේ වඩිනවා. වඩිනකොට පාරවල් දෙකක් තියෙනවා. බුදුහාඳුර කියනවා මේ පාරේ නම් වැඩලා හරියන්නේ නැහැ. මේ පාරේ තමයි වඩින්න ඕන කියලා. අර හාමුදුර මොකද කරන්නේ? ඔබ වහන්සේට ඕන ඔබ වහන්සේ ඒ පාරේ යන්න මේන් සිවුරු පිරිකරට කියලා පාර මැදින් තියලා උන්වහන්සේ ගියා. ඒ විදි බුදුහාරන්ට අවුරුදු 80යි. එදා තමයි බුදුහාඳුරු තීන්දුවක් ගන්නේ දැන් මට අවුරුදු 80යි දැන් නම් මට උපස්ථායකෙක් ඕන වෙනවා. අර භික්ෂුව මාව තනි කරලා ගියා වගේ වයෝවෘද්ධ මාව තනි කරලා ගියොත් ඒ තැනදී මට ධර්මචාරිකාවිය දෙන්න අපහසු. ඕක තමයි නිමිත්තක් කරගන්නේ උපස්ථායකෙක් පත් කරගන්න. හත් අට නමක් බුදුහාඳුරන්ට ඊට කලින් උපස්ථාන කරලා තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ වගේ කරලා නැහැ. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ ඉදිරිපත් වෙනවා, මුගලන් හාමුදුරුවෝ ඉදිරිපත් වෙනවා, අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා ඉදිරිපත් වෙනවා. ආනන්ද හාමුදුරුවෝ කිසිම කතාවක් නැතුව පැත්තකටලා ඉන්නකොට අර ඉන්න පිරිස අහනවා, "සාමීනී, ඇයි කට වහගෙන ඉන්නේ? නැගිටලා කියන්නකො මං උදව් කරන්නම්" කියලා බුදුහාඳුරන්ට. ආනන්ද හාමුදුරුවෝ එතනදී හරිය ලස්සනට පිටර දෙනවා. තනතුරක් ඉල්ලලා ගන්න එක වැඩක් නෑ මගේ ස්ථවිර. මගේ සුදුසුකම බලලයි තනතුර දෙන්න ඕන. දැන් බලන්නකො කොච්චර සමාජයට ගන්න පුළුවන් ආදර්ශ තියනවද? අම්මගෙන් දෙයක් ඉල්ලන්නත් එපා. තාත්තගෙන් දෙයක් ඉල්ලන්නත් එපා. අම්මා මට මේක දෙන්න, තාත්තා මට මේක දෙන්න. නේ ජීවිත භුක්තිය තියාගෙන හරි කමන්න ඔය කොටස මට ලියන්න. තමන් ඒතනටපත් වෙන්න තමන්ගේ චර්ය රටාවන් වෙනස් කරගන්න ඕන. එතකොට ඉල්ලන්න ඕනේ නැහැ දෙනවා. ඒ දෙන දේ තමයි හරි සම්පතක්. ඒ නොඉල්ලා ලැබිච්ච දේ. ආනන්ද හඳුර කියනවා ඉල්ලලා ගන්න එක එච්චර වටින්නේ නැහැ. මම පින්වන්ත නම් මම පාරමී ධර්මයන් පුරලා නම් මට ඕක ලැබෙයි. බුදුහාඳුරෝ ධර්මාසනේ වාඩි වෙලා කියනවා මහණෙනි ආනන්දට පෙරත්ත කරන්න එපා. ආනන්ද සුදුසු වෙලාවේදී තනතුරටපත් වෙයි. ඒ වෙලාවේදී අනිත් පිරිස සියල්ලෝම කියනවා අන්න ඔබ වහන්සේට ආරාධනා කරන බුදුහාමුදුරු දැන් එහෙනම් ආරාධනාව පිළිගන්න කිව්වා. ඒ වෙලාවේදී කියනවා සාමීනේ මම කැමැති හතරක් තියෙනවා අකමැති හතරක් තියෙනවා. ඔබ වහන්සේ මේ අටට කැමැති නම් මම තනතුරට බාර ගන්නවා. කෙනෙක් උහුම ඉල්ලයිද? තමන් ඒ වෘත්තිය ඒ උපස්ථාන කටයුත්ත තමන්ගේ සේවය තමන්ගේ සේවක හාම්පුතාට ඉට්ටු කරන්න පෙර තමන්ගේ යුතුයකම් ඉල්ලනවා ඔබ හිතලා බලන්න ඔබ ළඟට කෙනෙක් ඉන්ටර්විව් ඇවිල්ලා ඇහුවොත් සර් මගෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා ඇහුවොත් මගේ නම් යෝජනාව ඔහු වැඩට ගන්න. පඩිය කීයද කියලා අහන කෙනා ඉන්නේ පඩියක් ඉල්ලගෙන. එහෙම නෙමෙයි සර්ගිට මගෙන් මොකද්ද කරෙන්න ඕන? එතකොට දන්නව එයා මම ගැන තේරුම් අරගෙන මම ළඟට අවිල්ලා තියෙන්නේ. බුදුහාඳුරන්ටත් එහෙමමනේ කියන්නේ. වහන්සේට මං සුදුසුයි කියලා වහන්සේ හිතනවා නම් මං සේවය කරන්න එකඟයි. හැබැයි මගෙත් තියෙන කරුණු අටක්. ඔබ වහන්සේ ඒකට කැමැතිද? මොනවද ආනන්ද කියලා ඇහුවා. එකක් කියනවා ඔබ වහන්සේට ලැබෙන සිවුරු මට එපා. තව කෙනෙක් නම් මොකද්ද කියන්නේ? ඒකම මටත් ඕන. උන්වහන්සේ කියන මට එපා. ඔබ වහන්සේ වඩින දානවලට මට එන්න කියන්නත් එපා. ඔබ වහන්සේ වෙනින්ම යන්න. කොච්චර නිදහස්ද බලන්නකෝ. ඊට පස්සේ ඉල්ලීම් ටික බලන්නකෝ. මම ආරාධනාවක් පිළිගත්තොත් ඒ ආරාධන ඔබ වහන්සේත් පිළිගන්න ඕන. ඔබ වහන්සේ නැති අතරතුර දායකයෙක් ඇවිල්ලා මට ආරාධනාවක් කළොත් මං ආරාධනාව පිළිගන්න ඕනේ ඔබ වහන්සේ වෙනුවෙන්. ඒ ආරාධනාවට ඔබ වහන්සේ එකඟ වෙන්න ඕන. මේ සෝවහන් වෙච්චි උත්තමේ බුදුහාඳුරන්ට උපස්ථාන කරන්න සාර මේ අසංකේය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පූර්ණණය කරලා අවසාන තැනටපත් වෙලා ඔබ වහන්සේ මම පිළිගත් දාණය පිළිගන්න ඕන. ඊළඟ කියන්නේ මොකද්ද? මම නැති තැනක වහන්සේ බණක් කිව්වොත් ඒක මට ඇවිල්ලා ආපහු කියන්නත් ඕන. සංසාරේ යන්න උපස්ථායක තනතුරටපත් වෙන්න සුදුසුකම් හතර ඉල්ලනවා ධර්ම භාණ්ඩාගාරික තනතුරටපත් වෙන්න කරුණු හතර එකක් බලපානවා අදටත් ඔයත් ආන අපි යහන කියවන ඒවං මේසුතං ඒකං සමයන් භගවා සාවත්තියං විහෙරති 제තවනේ කියන වචන ටික සියල්ලම දේශනා කළේ කවුද ආනන්ද හාමුදුරුවෝ කවුරු ළඟද කිව්වේ නෑ මහා කශ්‍යප මහරහතන් වහන්සේ උපාලි හාමුදුරුවෝ ළඟ. ධර්ම සංගායනාව කරන වෙලාවේදී උපාලි හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියන ආනන්ද අඬන්න දැන් අවශ්‍ය නැහැ. වැළපිලා වැඩකුත් නැහැ. තථාගතයන්න් වහන්සේ පිරිණුවන් පාලා ඉවරයි. දැන් අපට තියෙන්නේ ශාසන ස්ථාවර කිරීම. ඔබ වහන්සේ භාවනා වඩලා රහත් භාවයටපත් වෙලා ධර්ම සංගායනාව නියෝජනය කරන්න 499 දිනක් රහතන් වහන්සේලා අතර ඔබ එනතුරු බලාගෙන ඉන්නවා. අන්න භාවනා කරලා බුදුහාඳුරු පිරිනුවන් පාලා බුදු කෙනෙක් රහත් උත්තමයෙකුගෙන් සත්කාර සම්මාන ලබන්නේ නැහැ කියනවා. රහතෙකුගෙන් බුදු කෙනෙක් උපස්ථාන ලබන්නේ නැහැ කියන භාග්‍යතුන් වහන්සේ. පෙර බුදුරජාණන් වහන්සේලාත් එහෙමයි. ගෞතම බුදුරජාණන් වහන්සේත් එහෙමමයි. එහෙනම් ආපස්සට එන බුදුරජාණන් වහන්සේලාත් ඒ විදිහමයි. රහත් උතුමෙකුගෙන් උපකාර ලබන්නේ නැහැ. ආන් ධර්ම සංගායනා කරපු වෙලාවේදී මහණනේ ආනන්ද මංගල සූත්‍රයේ කොහෙදද බුදුහාමුදුරෝ දේශනා කළේ අන්න පටන් ගන්නවා ඒවා මේ සුතං ඒකං සමයන් භගවා කියලා වචන ටික කියලා කියනවා ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉනකොට ආනන්ද ධම්සප්පවතුම් සූත්‍රයේ කොහෙද දේශනා කළේ ආන් එතකොට කියනවා බරණසි සිපතනාරාමේදී වැඩ වැඩ ඉනකොට ආනන්ද රතන සූත්‍රයේ කොහෙදද දේශනා කළේ? අන්න එතකොට කියනවා විශාලා මහනුවරදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආනන්ද කසීබාරද්වාජ කොහෙද සූත්‍රයේ කොහෙදද දේශනා කළේ? ආ කසීබාරද්වාජ සූත්‍රයේ කසීබාරද්වාජට අසවල් තැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සතිපට්ඨාන සූත්‍රයේ කොහෙදද ආනන්ද දේශනා කළේ? මේ විදිහට බුදුහාඳුරු දේශනා කරපු සූත්‍රගත කරුණු එක්කෙන් එකට එකින් එකට මනාව පිරිසුදු පිහිටපු මනසක් තමයි තිබුණේ. මේ පුන්නහාමුදුරුවොත් එක්ක සාකච්ඡාව ඇති වෙච්චි ආනන්ද හාමුදුරන්. එතකොට පේනවත්නේ ඔබ හිතලා බලන්න ඒ තැනටපත් වෙන්න, ඒ කියන්නේ ධර්ම භාණ්ඩාගාරික තැනටපත් වෙන්න කොච්චර කාලයක් පාරමිතා ධර්මයන් පූර්ණේ කරලද ඒ තනතුරටපත් උනේ. එහෙනම් අපි කොච්චර ශ්‍රද්ධාවෙන් බණ අහන්න ඕනද බුදු කෙනෙකුගෙන් බණපදයක් අහගන්න. නේ? ඒ නිසා කරන පින්කම කාර්තාන්විත කරන්න. මලක් පූජා කරත් කායෝ තථායාති විනාශ භාවන අනිත්‍ය ගැන හිතන්න. පහනක් පූජා කළත් ඒ විදිහටම. පැන් වීදුරුවක් පූජා කළත් ඒ විදිහටම. අපි කරන සෑම කුසල චේතනාවක්ම පින්වත්නි හොඳ යහපත් පිරිසුදු අවබෝධාත්මක මනසකින් යුක්තව ඔබ කරන්න. ඒ කරනකොට ඒකෙන් රැස්වෙන කුසලයේ ආනිසංස කුසලානිසංසේ මහත්ඵලයි මහානිසංසයි. දැන් මේච්චර වෙලාවක් ඔබ අහපු බණපදයේ තුල රාගය විසුණාද? දේශය විසුණාද? මෝහය විසුණාද? රාගයේ, දේශයේ, මෝහයේ දුරු කරවන යමක් ලෝකේ තියෙනවා නම් ඒ තියෙන්නේ තථාගත දේශනාවම පමණයි කියන. ඒ නිසා ඔබට ධර්මය අවබෝධ වෙන්න ඔබ සසර පුරුදු කරපු ධර්මකාරණා මුණ ගැහෙන්න ඕන. එතෙක් ඔබ ඒ ධර්මකාරණාව හොයන්නත් ඕන. පොළොව යටනේ මණික් තියෙන්නේ. ගව් ගානක් දුර පොළොවේ බහින්න ඕන මණිකක් තෝරලා ගන්න. 84000ක් ධර්මස්කන්ධේම ඔබ අහන්න උත්සාහ කරන්න ඕන. එතකොට තමයි ඔබ සසර පුරුදු කරපු ධර්ම කාරණා ඔක ඇතුළේ තිබිලා හම්බ වෙන්නේ. එතකොට තමයි ජීවිතයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ප්‍රතිපදාවක් ලෙස දියුණු කරන්න ඔබටද මටද ප්‍රඥාව පහළ වෙන්නේ. එතෙක් ඔබ අහන ධර්මය ධර්ම දානය. එතෙක් ඔබ පුරන පාරමිතාව පාරමිතා ධර්මය. ඒ නිසා මේ උතුම් ධර්ම දේශනාවත් ඔබේ ජීවිතයට පාරමිතාවක් වේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණසම කියලා ප්‍රාර්ථනා කරමි. පින්වත්නි අද ඔබට මේ ධර්ම කාරණාව පැහැදිලි කළේ ආනන්ද හාමුදුරුවෝයි ඒ වගේම පුන්න හාමුදුරුවෝයි අතර ඇති වෙච්ච සාකච්ඡාවක් රූපය ගැන නিত্যද අනිත්‍යද කියන සාකච්ඡාවක් ඇතුලේ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ සෝවහන් වුණාට අපට කියන්න බෑ අපි සෝවහන් නොවෙන්න පුළුවන් කියලා. නේ? සෝවහන් වෙච්ච කෙනෙක් විවාහ නොවී ඉන්නවා කියලා කියන්නත් බෑ. නේ සෝවහන් වෙච්ච අය දරුවෝ හදලා තියෙනවා. නේද? ඒක වෙනම එකක්. ඒ නිසා ධර්මයේ දියුණු කරන්න මිය දෙන්න මොහොතක් හරි තියලා ධර්මය අවබෝධ වෙන්න පුළුවන්. ඒකට තරුණද, බාලද, මහලුද, ධනවත්ද, පෝසත්ද කියලා එකක් නෑ. මම අර මුලින් ගත්ත උදාහරණයක් වරනේ වැහි බින්දුවකින් පුළුවන් මුළු වැස්සෙම තියෙන සංඝටක කියන්නේ. ඒ වගේ ධර්මයේ එක මාත්‍රයක් ඇති සියලු ධර්ම කාරණා මුණ ගැහෙන. බඹයක් තරම් ජීවිතයේ ඇති සංසාර ගමන පිළිබඳව තේරුම් ගන්න. ඒ නිසා මේ ධර්මයත් ඔබ නිතර නිතර අහන්න ඔබේ ජීවිතේ වෙනස් වෙන තනක් ඔබටම මුණ ගැහෙවි. ඒ නිසා එතෙක් ඔබට ධර්ම පාරමිතාවක් පූර්ණණය කරගන්න මේ උතුම් ධර්ම දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරනවා. ඉතින් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය ගැන කටයුතු කරන්නට යෙදුනේ උක්විල පූජාගොඩ පදිංචි එම්.ජී. කුසුමාවතී ආදරණීය මෑණියන්, ඒ වගේම සුනේත්‍රා නිල් නිහාල් කුමාර, පාලිත රෝහිත අනෝමා යන දූ දරුවන්, ඒ වගේ මහනුවර උඩුගම අම්පිටියේ වෛද්‍ය ධම්මික සෝමරත්න මහත්මයා ඇතුළු සොහේරු සොහේරියන් මේ පින්කම සඳහා දායකත්වයේ ගැන කටයුතු කළා. ඉතින් අද අම්මට හරි සතුටුයිනේ. අවුරුදු 70යිනේ වෙන අම්මලා නම් 70 කියන්නත් ලැජ්ජා වෙනවා. නේද අම්මා නම් කියන මට අවුරුදු දැන් 70යිනේ. නේද? ඒ නිසා වයසට යනවා නේ ලෙඩ වෙනවා. කරදර වෙන ඔක්කොම මිනිස්සුන්ට තියෙන්නේ. නේද? ගස් ගල් වලට ලෙඩ හැදෙනවා නම් අපිට මොන කතාවද? ඈ ඒ නිසා අම්මට ප්‍රාර්ථනා කරනවා දරු ඔක්කොමලා එකතු වෙලා සහෝදර සහෝදර එකතු වෙලා අම්මට කළ කුසලයේ අප්‍රමාණ සසර දුකින් එතර වෙන්න. නේද කේක් ගෙඩියක් කපනවට වඩා සංසාරයෙන් ඈතර කරවන්න පුළුවන් උපකාරයක් තමයි කළේ. ඉතින් අම්මටත් දරුවෝ හැමදෙනාටමත් සංසාර දුකෙන් අත මිදෙන්න මේ උතුම් කුසලය පාරමිතාවක් ලෙසම උපකාර වේවා කියන ආශිර්වාදය කරන. පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 32කට පෙර මිය පරලොව ගිය ස්වාමි පුරුෂයා ඒ.ජී. ජයසේන මහත්මාණන් ඇතුළු පවුලේ මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් ඒ වගේම එම්.ජී. කුසුමාවතී මහත්මියගේ මිය පරලොව ගිය මව්පියන් හා පවුලේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්. ඉතින් ස්වාමි පුරුෂයා සිහිපත් කරනු අප්පච්චි නේද? ඉතින් ඒ නිසා ඔබතුමියත් එක්ක විශාල කාලයක් එකට ජීවත් වුණානේ. සැප දුක එකට බෙදා ගන්න ඕන, දරුවෝ හදන්න ඕන. නේද? ඒ අතර ඉතින් නොකා නොබී දෙන්නත් එක්කත් ඉන්නේ නැති. දරුවෝ වෙනුවෙන් නේ. ඉතින් ඒ නිසා අපි රැස් කරගත් පින් කුසල් මිය පරලොව ගිය ආදරණීය අප්පච්චිටත් ආදරණීය ස්වාම පුරුෂයාණන්ටත් මෑණියන් නමින් මිය පරලොව ගිය මව්පියන් ඇතුළු සියලුම වර්ග પરම්පරාගත ඥාතීන්ටත් සංසාර දුකෙන් එතර වන්නට උපකාරයක් වේවා කියන සාදු නාදයෙන් අපි පින් අනුමෝදන් කරනු. ඒ වගේම ආශිර්වාද කරනවා MG කුසුමාවති ආදරණීය මෑණියන්ට අවුරුදු 70ක් පිරුණා. එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය උදා වෙන්න කියන ප්‍රාර්ථනාවත් පවුලේ සියලු ඥාතීන්ට සහෝදර සහෝදරියන්ට දූ පුතුන්ට ඒ වගේම පූජාගොඩ පුරාණ විහාරාධිපති අතිගෞරවනීය අවසරයි රණමුරේ උපනන්ද ගෞරවනීය නායක හාමුදුරුව ඇතුළු විහාරවාසී මහා සංඝරත්නයටත් පූජාගොඩ පුරාණ විහාරස්ථානයේ සිල්වත් පිරිසටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ උදෙසා මේ උතුම් කුසල කර්මය උපකාරයක්ම වේවා කියන සාදුනාදෙන් ආශිර්වාදෙ කරනවා. රටදේ සම වෙනුවෙන් ජීවිත පූජා කළ සියලු અભිහිත රණවිරුවන්ටත් රාජරාජ මහා මාත්‍යාදීනටත් ආබාධිත සිරු රණවිරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ උදා වේවා කියන සාදුනාදෙන් ඔබ ආශිර්වාද එක්කරනවා. පින්වත්නි අප මේ විදිහට බණ ඇහුවේ ඔබ බණ තව කෙනෙකුට දායාද කළේ අපවත් ඒව දහාල පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්මනායක හාමුදුරුව කළ දීප ව්‍යාප්ත ලෝක ව්‍යාප්ත ධර්මචාරිකාව නිසා අපි රැස් කරගත්ත පින් කුසල් උන්වහන්සේට අනුමෝදන් කරන අනුමෝදන් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනටපත් වේවා කියන සාදුනාදයෙන් පින් අනුමෝදන් කරනවා ධර්මය ආරක්ෂා කර ඉඳමින් අපවත් වේ වදාළ ත්‍රිනිකාය කතිපූජනීය මහානායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නයටත් මේ උතුම් පින් කුසල් අනුමෝදන් වේවා කියන සාදු සිතින් පින්වත්නි අපි පින් අනුමෝදන් කරනෝ අපවත් වේ වදාළ සියලු සංඝ නේත්‍රවරයන් වහන්සේලාට පින් අනුමෝදන් කළා වගේම සුජීවත්ව සිටින සියලු ස්වාමින් වහන්සේලා මගේ ඓතිහාසික ලංකාතිලක රාජමහා විහාරාධිපති අපේ ගුරු දේවෝත්තම අමුණුගම රාජගුරු විපස්සී නායකාම්දුර තුළු මහා සංඝරත්නය එතත් කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරයේ විහාරාධිපති අපේ කල්යාණ මිත්‍ර බොරලන්දේ වජිර ඥාන ගෞරවණීය නායක සාමීන්ද්‍ර ආනන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය උදෙසා මේ කුසල කර්මය උපකාරයක් වෙත්වා කියන සාදුනාදෙන් ආශිර්වාද කරනවා පින්කමට දායකත්වයේ දරුව ඔබටත් බෞද්ධ ආරූප වාහිනිය හරහා සද්ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ලෝකවාසී හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාව චිරජීවනයේ උදා වේවා ඉක්මන් භවයේ කුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කරගන්න සීලාදී ගුණ ධර්මය පූර්ණය කරගනිත්වා කියන සාදු සිතින් ආශිර්වාද කරනවා ආකාසට්ඨහා චබුම්මට්ඨහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්තේ චුත පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ ධර්ම දානේ දුන් කුසලයේ කරණ කොටගෙන ඔබටත් මටත් සියලු ලෝක සත්වයාටත් නිර්වාණ අවබෝධයේ සඳහා මේ කුසලයේ පාරමිතාවක් ලෙස උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු පින්වත්නි පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ ශාස්ත්‍රපති පූජනීය නීතියගම චන්දිම පින්වත් සාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කරගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නහඳ පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු පින්වත්නියත් සමගින් බෞද්ධ හා නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානීය මගින් ඔබ වෙත ගෙනා මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්නවා ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදුසසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි